ධර්මානුශාසනාවේ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාව නරඹනු ලබන්නා වූ සදහවර පින්නතුනි ලෝකයා ජීවත් වීමේදී තමන් සතු බලය ගැටළු විසඳා ගැනීම සඳහා භාවිතා කරනු ලබනවා පාවිච්චි කරනු ලබනවා නමුත් එහි ඒ බලයන් තුල ආත්මාර්ථකාමීත්වය විවිධාකාරයෙන් සැඟවී තිබෙන බවයි තථාගතයන් වහන්සේ දකින්නේ. ගැටළු ජය ගැනීම සඳහා තථාගතයන් වහන්සේ වෙනම ක්‍රමයක් බලයක් පාවිච්චි කරන හැටි කියලා දෙනවා. අපි මේ අංගුත්තර නිකායේ අටකනිපාතේ බල සූත්‍රය ආශ්‍රයෙන් සමාජයේ බලය පාවිච්චි කරන හැටි සහ ඒ බලයන්ගේ ඇතුළත පවතින චේතනාවේ ස්වභාවය තේරුම් අරගෙන තථාගතයන් වහන්සේ බලය පාවිච්චි කරන්න ඕන ආකාරය පිළිබඳ කතා කරමු මේ ධර්මානුශාසනාව තුළ. වික්ෂුන් වහන්සේලා අමතන තථාගත බුදු පියාණන් වහන්සේ මහණෙනි මෙන්න මේ බල වර්ග 8ක් තියෙනවායි කියලා පැහැදිලි කරනු ලබනවා. කතමානි අට කියන සතහගත බුදු පියාණන් වහන්සේ පළවෙනි බලය ප්‍රයෝජ්‍ය කරන්නේ දරුවන් වෙනුවෙන්. සුන්න බලාභික්ඛවේ ධාරකා. මොන වර්තමානයේත් මේක හරි. ධාරකා කියන්නේ දරුවන්. මේ දරුවන් හඬනවට සෙනෙහවන් සම්මල තාත්තලා කැමතිනේ. ඒ නිසා අඬනකොට ඉල්ලන හැම දෙයක්ම දෙනවා. ගොඩාක් කාලෙම. දරුවාට තේරෙනවා ඊට පස්සේ අඬපුවාම හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ දෙන්න පුළුවන් දෙයි බැරි දේවල් ඔක්කොම ගන්න මොකද කරන්නේ? ඇලිව පාවිච්චි කරන්න ගන්නවා. අන්න ඒක තමයි බුදුන් වහන්සේ වදාරන්නේ දරුවන්ගේ බලය වන්නේ හැඬීමයි. නමුත් හැඬීම තුලත් එතකොට තටිකක් දවස් යනකොට ආත්මාර්ථකාමීත්වය තියෙනවා. දරුවන්ට අනන්න දෙන්න නම් හොඳත් නැහැ ඕනවට වඩා. නමුත් ඇඬීම සියල්ල ලබා දෙන අවියක් බවට පත් කරගන්න දෙන්න ඕනෙත් නැහැ. එතකොට ඒකෙන් වැරදි පාරක යන්නේ. ඒ නිසා අවශ්‍ය දේ දීම සඳහා හරුණාම අනිත් ඒවාට ටිකක් ඇදුවට කමක් නැහැ කියලා ඉන්නවරනම නැත්තම් කවදාවත් ඒක ඉවර වෙන්නේ නැහැ. මම දැකලත් තියෙන කරුණක් ඒක ඇත්තටම. දරුවන් කැපා කැප සුදුසු නුසුසු මව්පියන්ට දෙන්න පුළුවන් බැරි හැම දෙයක්ම ගන්න මේ ඇඳීම අවියක් කරගනු ලබනවා. අපිට කතා කරන්න ඕන තථාගතයන් වහන්සේ ආවිය මොකද්ද කියන එක පිළිබඳ ඒ නිසා මේවට වැඩි කාලය ගන්න ඕනේ ඊළඟට තියෙනවා ක්‍රෝධ බලා මාතුගාමා කියලා වචනයක්. මාතුගාම කියන එකේ තේරුම කාන්තාවන් කියන එක. ලදෙරියන් නෙමෙයි සමහර විට අපි කියමුකෝ කාන්තාව කියන එක තරුණ වී මැදි වී මහලු වී කියන එක විදිහට. කාන්තාවන්ටත් පුතග්ජන මට්ටම තුල පාවිච්චි කරන්න පුළුවන් අවියක් තිබෙනව තථාගතයන් වහන්සේ හඳුන්වනු ලබනවා. ස්වාමී අභිය ගන්නන්න දරුවන් බිය ගන්නන්න ආදී වශයෙන් මොකක්ද ඒකට වෙන්නන්නේ? ක්‍රෝධ බලා ක්‍රෝධය. කටින් බය ගන්නවා කියලා කියන්නේ. එහෙම බිරි සැමිය ආවරු කටින් බය ගත්තා ගන්න ගත්ත බිරිඳවරුත් ඉන්නවා. එහෙම නැත්නම් අසල්වාසින්ට ටිකක් හයියෙන් කාතා කරලා ගෑ ගහලා අම්මෝ ඔය කට උස්සනහම කනක් ඇහෙන්නේ නැහැ කියලා නිස්සබ්දලා ඉන්න අනිත් අය කටට බයයි. එතකොට එහෙනම් ක්‍රෝධය කාන්තාව සතු අවියක් වෙනවා හැබැයි ඒක පාවිච්චි කරන්න හොඳයි කියලා නෙමෙයි මේ පෙන්වන්නේ මතක තියාගන්න. ඔය පෘථග්ජන මට්ටමේ මිනිසුන්ගේ අවි මේ කතා කරන්නේ. තථාගතයන් වහන්සේ වදාන දන අක්කෝදෙන ජිනේ කෝදම් කියලානේ. කෝදම් ජහේ නැත්තම් කෝදේ අතහරින්න කියලානේ. නමුත් පෘථග්ජන පුද්ගලයා මේ වචනය නැත්තම් ක්‍රෝධය වචනයට පරිවර්තනය කරලා ක්‍රෝධය අතින් පයින් පාවිච්චි කරන්නා වූ උපකරණයක් හරහා බලේ පාවිච්චි කරන ලබන. එතකොට ඒක අපර ඇලීම වුණත් තියෙන්නේ යහපත් හැඟීමක් නෙමෙයි අයහපත් හැඟීමක්. ක්‍රෝධය කියන එකේ පවතිනෙත් ආපහු අකුසලයක්. එවනේ අපි දන්නේ නැති විදිහට මේ අපි පව් කරන්නේ නැහැ කීවට සමාජයේ ක්‍රෝධය පාවිච්චි කරනවා නම් කාන්තාව මේ විදිහට එහෙනම් එයා අකුසල් කරන්නේ. එසා මේක අවියක් බවට පත් කිරීමේදී බලවත් වීම සිද්ධ වෙනවා. දරුවෙක් වශයෙන් තරුණයෙක් වසරුණයක් වශයෙන් මවක් වශයෙන් ආදි වශයෙන් ගත්තම අනතුරුව මේ ක්‍රෝධයේ බලය වශයෙන් පාවිච්චි කළාන් පස්සේ ක්‍රෝධයක් නැතුව ඉන්න වෙලාවක් නැති තැනටපත් වෙනවා මහලු වයසේදී එතකොට අසීමිත මානසික දුකකින් ඉන්නවා එහෙනම් ඒ අයටත් එහෙනම් අපර උගන්වන්න වෙනවා මේ බලය පාවිච්චි කිරීමේදී ක්‍රෝධය අවියක් කරගන්න නැතුව පාවිච්චි කරන්න ඕන කොහොමද කියන එක පිළිබඳව අගඩි. තුන්වෙනි සමාජික සංඛ්‍යාව තමයි චෝරා. හුරුත් හුරුත් බලයක් පාවිච්චි කරනවලු. දැන් බුදුන් වහන්සේ සමකාලීන සමාජ තත්ත්වයන් මේක පාවිච්චි කරලා තියෙන ඉදා තිබුණා වූ අවි ආවුද මේ කතා කරන්නේ. ඒ අනුව එදත් ඔය යම්නම් වනාන්තරවල පාලුත් ප්‍රදේශවල සොරමුලක් නැත්තම් සොරු කණ්ඩායමක් ඉන්නවා. මිනිසුන් බිය ගන්නවා වඩු පැහැර ගන්න අවශ්‍ය වුණොත් බැරි නම් මරා දාන්න එහෙම එහෙම කරයි කියලා තිබෙනවා. විශාලව. ඒ නිසා හොරුද ඔය කෙනෙක් තනියෙන් ඇවිදින් බය ගන්නලා ගන්න බෑ පිරිසක් එකතු වුණොත් එහෙම. Tamanට ගුටි කන්න බැරුම් කන්න සිද්ධ වෙනවානේ. ඒ නිසා ඔහු මේ මිනිස් වර්ගයා බය කරන්න අවිය පාවිච්චි කරනවා. එදා තිබුණ අවිය කඩුවකින් ඉස්ස වෙන්න පුළුවනි. අද T56 හෝ තව දෙයක් වෙන්න පුළුවනි. අවි කියනගේ තේරුම. එතකොට අවිබලය තුල පවතින්නේ මොකද්ද? ආත්මාර්ථය. අන් අය මර්ධනය කිරීම යටපත් කිරීම කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. චෝරාට මේ සමාජයේ නැත්නම් බුදු සමයේ ඉඩක් ඇත්තෙම නැහැ. ඒ නිසා ඔහුගේ හොරකම හෝ ඒ සඳහා අවිය පාවිච්චි කරන එක හෝ හොඳයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් සමාජයේ හොරු බවට පත් වුනොත් ඒ පුද්ගලයා අවිපාවිච්චි කරනවා Tamange ඕනකම් මේට කරගන්නට. එතකොට ඒකත් ආත්මාර්ථය කියන එක තේරුම් ගන්න. අවිබලයත් ආත්මාර්ථය. තවත් වෙනවා රාජානෝ කියලා නැත්තම් රජවරු කියලා කොටසක්. රජවරුන්ටත් රජකම හම්බ වුණාම පාවිච්චි කරන්න බලයක් තියෙනවා. ඒ ඉතින් යුද්ධයකදී චතුරංගනී සේනාව ඊට අමතරව රාජ්‍ය බලය කියලා එකක් තියෙනවා. යසයිසුරු පරප්‍රසාද කියලා අපි කතා කරන්නේ. ඒකට ඒ ඒ ඒ ඒක ලැබුණාම යම් කිසි පුද්ගලයෙක් අන් අය මර්ධනය කරන්න රිදවන්න නැත්නම් පහර ගහන්න පාවිච්චි කළොත් එහෙම එතකොට අන්න ඒකත් ආපහු ආත්මාර්ථකාමී බලයක් බවට පත් වෙනවා. රජතුමා රසෛස්වරයන් අන් අය පාගා දමන්න රිදවන්න භාවිතා කළාම. ඔය එක ජාතක කතාවක සඳහන් වෙලා තිබෙනවානේ මට මතක් වෙන කරුණක් තිබෙනවා. සුන්දර නැත්තම් හැඩ වැඩ ඇති කාන්තාවක් හමු වෙනවා රජතුමාට. හමු හොයලා බලපුවම එයා සස්වාමිකයි. සස්වාමික වුණත් එයා අයිති කරගන්න කල්පනා කරනවා. කල්පනා කරලා මොකද කරන්නේ? අර පුද්ගලයාව හොරෙක් බවට පත් කරනවා. ඔහු හොරෙක් නෙමෙයි. චරපුරුෂයෙක් ලව අහු යන වාහනයට මැණික් ගල දාලා රජුරාගේ මැණික නැති උනායි කියලා කියන මැණික් ගල දාලා දොරටුවේදී අල්ලාගෙන ඔහු හොරෙක් බවට පත් කරලා හිතසාදාන්ත තීරණය කරනවා. එතකොට කාන්තාව Tamanට සතු වෙන නිසා. අන්න එතකොට ඉස්සර ගමන්ගේ යසයිසුරු ආත්මාර්ථකාමී ලෙස භාවිතා කළා රහින්සකයාව ඝාතනය කරලා පැහැර ගන්න. මේ මේ විදිහට මේ හැම හැමතැනම පෙන්වන්නේ මොකක්ද? පෘථග්ජන පුද්ගලයා Taman සතු බලය ආත්මාර්ථකාමී ලෙස භාවිතා කරනවා. එතකොට ඒක පුණ්‍ය කර්ම පැත්තක් නෙමෙයි හැමතැනම පාප කර්ම පැත්තක් කියන එකේ පාප කර්ම එක තවත් පැත්තක් මේ පෙන්වන්නේ. ඊළඟට තවත් එහාට ගියාපුවම උජ්ජන්ති කියලා වචනයක් තියෙනවා. උජ්ජන්ති බලා බාලා. බාලා කියන්නේ මෙතන වයසෙන් බාලයෝ නෙමෙයි. යමක් කමක් තීරණය කරගන්න හැකියාවක් අවබෝධයක් ඇති හදිස්සියට කලබල වෙන ආ මන්ද මද්ද බුද්ධිකණන් නෙවෙයි අදු බුද්ධියෙන් අඩු පුද්ගලයෝ. ඔවුන් මේ බලය බවට පත් කරගන්නේ කිපීම කියලා කියනවා. උජ්ජන්ත කියන්නේ කිපීම කියන එක. එතකොට එහෙමනම් අනුවන තැනැත්තා සඳහා නැත්තම් බාලපුද්ගලයා සඳහා අර කියන අවි නෑ. නමුත් ඔහුට ඔහුගේ ස්වභාවයෙන්ම අනුවන තැනැත්තෙක් නිසා බාහිර කාරණා මුල් කරන තමන් තැන්පත් කරන තිබෙනා වූ කිපෙනසළු ස්වභාවය භාවිතා කරමින් ජය ගන්න උත්සාහ කරනවා කියලා පෙන්වලා තිබෙනවා. ඊළඟට නිජ්ජන්ති පඬිතා එමත් එකක් තිබෙනවා. සාමාන්‍යයෙන් අරක කිපීම නම් මේක කල්පනා කර බැලීම, දෙවරක් තුන්වරක් සිතා බැලීම. පඬිතයෝ සමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා මේක හොඳද වැරදිද හරිද මේකේ අනාගත ප්‍රතිවිපාකය මොකක්ද කියලා දුරදිග හිතා බලනවා. ඒක දුරදිග හිතා බැලීම තුළින් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා තමන් පඬිත්වයා සතු බුද්ධිය පාවිච්චි කරනවා කියලා පෙන්වලා තිබෙන්නේ. ඊළඟට තවත් ටිකක් එහාට ගියාම කියන පටිසංකාන බලා. සාමාන්‍යයෙන් බුද්ධිමතා කියන කෙනා එහෙමත් නැත්නම් ඥානවන්තයා කියන කෙනා දෙවරක් හිතා බැලීම අර අර අනාගත ප්‍රතිඵල හිතා බැදීම අතන පැහැදිලි කරනවා මෙතන දෙවරක් හිතා ඒ දෙවරක් හිතා බලාගෙන කරන්ද නොකරන්ද එහෙම නැත්නම් ඔය සාමාන්‍යයෙන් අපි ළඟත් තිබෙනවා ආහාර සම්බන්ධයෙන් ප්‍රතිවේක්ෂාප් කිරීම කියන එක ඒ කියන්නේ නොයල්මින් කටයුතු කරන්න කරන කාරණා පිළිබඳ අන්න ඒ වගේ එතන සඳහන් කරනු ලබන්නේ ඒ පුද්ගලයෝ ඒ පාවිච්චි කරන බලය අර අනිත් හතර දිනාට පහ දිනාට වඩා ටිකක් හොඳ මට්ටමක පවතිනවා කල්පනා කොට ප්‍රතිවිපාක අනාගත විපාක හිතා බලා තීරණය ගැනීම. දෙවරක් කරන්න පෙර දෙවරක් හිතා බැලීම කියන මේ කාරණා කොහොමත් මම දකිනවා මේ හැම එකක් තුළම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ ආත්මාර්ථකාමීව තේරණ ගන්න එක. ඒකේ මුල්ම කොටස හොඳටම වැරදි, අගට එනකොට වැරදි නැති වුණත් කිසියම් ආකාරයක දොරදිගලක්මක් තියෙනවා Tamanගේ අවබෝධයට සහ ඥාණයට අනුව. නමුත් ඒකත් 100ක් සාර්ථක නෑ පරාර්ථකාමී නෑ ඒකෙත් ආත්මාර්ථකාමීත්වය සොල සැඟවී තිබෙනවා දැන් මොකද්ද මේ බලහතට සම්බන්ධ ආත්මාර්ථකාමීත්වය කියලා කියන්නේ ඒක වරදක් පව වෙන්නේ කොහොමද කියලා බලන්න වෙනවා දැන් අතපයනේ හැම දිනාටම තියෙන්නේ අතපය නැත්නම් වචන තමයි භාවිතා කරන්නේ ඒ අතපය වචන භාවිතා කිරීමේදී වචනය සුන්දර වෙන්න අසුන්දර වෙන්න රළු වෙන්න පුළුවන් අවිය අවියත් ඒ වගේ නපුරු නරක අවියක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේ එබඳු තත්වයකින් තමා ජය ගැනීම සඳහා අන් අයට එරෙහිව මේ බලය පාවිච්චි කළේ කවුද මේ? පුද්ගලයෙක් වශයෙන් ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි වශයෙන් තමන්ට ලැබී තිබෙනා වූ ඉස්සරිය බලය හැකියාව තමයි පාවිච්චි කරලා තිබෙන්නේ. එහෙනම් මේ බල සංග්‍රාමයේ ප්‍රතර්ජන සමාජය තුළ තවත් වෙනස් මොහොනවරින් පවා අදත් දකින්න ලැබෙනවා. ඔය අපිට අහන්න හම් වෙන්නේ පොලිසියත් අවම බලය පාවිච්චි කරයි කියලා. කලහ සංසිඳවන්නට, අරුබුද සංසිඳවන්නට උන්ටත් අවම බල පාවිච්චි කරන්න බලය දීලා තිබෙනවා. ඒ වගේ බුදුන් වහන්සේ අතක් පාවිච්චි කළාට වර්තමාන සමාජයේ තවත් දේවල් තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ මේ සේරම ගත්තාම එකෙන් කියවෙන්නේ එක් එක් පුද්ගලයා ජයග්‍රහණය සඳහා අන් අය පරාජය කරන්න පාගා දමන්නට Taman සතු අවිය අවිය කියන්නේ මෙතන කඩුව කියන එක නෙමෙයි මේ භාවිතා කරන උපක්‍රමය අන් අය පරාදන්ට අන් අය මර්ධනය කරන්න පාවිච්චි කරනවා කියන එක පේනකොට වෙනවා එහෙනම් මේ හැම එකෙම තියෙන්නේ කුමක් කියලාද ඔබ දකින්නේ මම දකින්නේ හැම එකක් තුළම තියෙන ආත්මార్థකාමීත්වය තව ටිකක් එහාට යනවා නම් ඒක මෙහෙම බලන්න බෑ තව ටිකක් එහාට ගලපලා බලන්න වෙනවා එවිට අපට ඒ ඒ මොහොතේ උපදින හැඟීම කයෙන් වචනයෙන් සිතින් කියන අර්ථයෙන් වෙනස් කරන්න පුළුවනි. ඒකට දක්වන්නා වූ ප්‍රතික්‍රියාව තමයි මේ විවිධාකාරයෙන් පෙන්වලා තිබෙන්නේ. එතකොට ඒ ඒ හැඟීමේදී ඔබේ කය වචන ක්‍රියාත්මක කරන්නේ ඒ හිතේ ආපු අදහසට අනුව. එහෙනම් එතන තිබෙන්නේ ආත්මාර්ථය කියන වචනේ වගේම තව ටිකක් ගැඹුරට ගත්තම මොකද්ද කියලා හොයාගන්න වෙනවා. එතකොට අපිට එතනදී මේ මව් කුසෙන් බිහිවි ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් දැකලා හරියන්නේ නැහැ. ඒ මොහොතේ පාවිච්චි කරන බලය ඒ මොහොතේ බලන්න වෙනවා. එතකොට තමයි අපට තේරෙන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි මිනිසාගේ පරිහාන මාර්ගය සනිටුහන් කරන බලයක් වුන් පාවිච්චි කරනවා මෙහෙම තමන් අතට ලැබුණාම බලය. වැරදි පුද්ගලයෙකුගේ අතට කඩුවක් ලැබුණා වගේ මේ පුද්ගලයන් තමන් ලබාගත් බලය අයුතු ලෙස අසාධාරණ ලෙස භාවිතා කරනවා. ඒ මොහොතේ උපදින කයන් වචනයෙන් සිතින්. එතකොට එහෙමනම් තව ටිකක් එහාට වචනයක් ගත්තම මොකක්ද දන්නවද මේ කියන්නේ? බුදු සමයේ පවතිනවානේ ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා අර්ථයක්. අනේක තමයි මේ පෙන්වන්නේ. ඒතං කියන්නේ එතන කඩුව කියන එක නෙවෙයි. ඒතං කියන්නේ එය. ඇඬීම, කිපීම, ක්‍රෝධය, නොසන්සුන් වීම, අවිබලය ආදී කොට ඇති ඉස්සුරු බලය ආදී ඒ හැම දෙයක්ම ඒ බලය මමත් වෙන් ගන්නවා. ඒතං මම. එතකොට මම යන්න මම කියන අකුරු දෙකට හෝ කයට ගැලපෙන්නේ නැහැ බුදු සමය තුල ඒ මොහොතේ උපන් හැඟීම තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මේ බල හතේම තියෙන්නේ ඒතන් මම යතුමස්මින් ඒසෝ මේ අත්දානං වූ මමත්වයේ මුල් කොටගත් ප්‍රමාද බලය. ඒකයි මම මේක ගත්තේ කියන්නේ ওই බාහිර බාහිර සිද්ධියක් ගැන කතා කරලා ඒ වලේ පාවිච්චි කරන්න එපා කියලා නෙවෙයි. පෘථග්ජන පුද්ගලයා Taman සම්තක හැකියාව මමත්වයෙන් අරගෙන අන් අයට රිදවන්න, පරිගන්න, පහර ගහන්න පාවිච්චි කරනවා. එහෙනම් ඒ සියලු දෙනා එක පැත්තකට දානවා. ඒ අපි කතා කරන අය ගත්තාම ඒ හැමදෙන අගාවම යම් ආකාරයක වෙනස්කමක් තිබුණට පඬිත්යා බෞස්සතයා කියන වචන වලින් වෙනස්කමක් තිබුණට ওই පඬිත බෞස්ත භාවය තුලත් ආපහු බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ ආත්මාර්ථය නැත්නම් මේ පෘථග්ජන භාවයේ ක්‍රියාත්මකයි කියන එක. ඉතින් ඒ නිසා පෘථග්ජන ස්වභාවයේ Tamanට තියෙන හැකියාව අන් අයට එරෙහිව පාවිච්චි කිරීම තමයි මෙතන මේ පෙන්වලා තිබෙන්නේ. හරි කියලා නෙවෙයි. Tamanට තියෙන දේ භාවිතා කරනවා. බොහෝ විට මේවෙන් පැහැදිලි කරන්නේ උන් ලෝභ දේශ මොහ රැස් කරන්න බලය පාවිච්චි කරනවා. ඒක නම් පරිහානිය තමයි සිදු වෙන්නේ. එහෙනම් මේක නොකළ යුතුයි. හොඳයි අපි හතයි කතා කළේ. අපි තව ටිකක් මේ හත තුල ගන්න ඕනේ එහෙමනම් මෙන්න මේ අර්ථය. අපි දන්නේ නැති වුණාට මේ මොහොතේ අපි පාවිච්චි කරන්නේ හැඟීමක්. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් එන්නා වූ හැඟීමක්. ඒ හැඟීමේ පවතින්නේ ආත්මාර්ථය. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරාජය කිරීම වනකම ආදී කොට ඇති හැඟීම. එහෙනම් ඒ හැඟීම තමයි ඒ මොහොතේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. පංච උපාදානස්කන්ධය පාවිච්චි කරනවා ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් අනිත් අයට රිදවලා ජයග්‍රහණය කරන්න. එහෙනම් ඒ ඒ තැන්වලදී ඒ තන් මම වෙන්නේ, ඒ මගේ වෙන්නේ, ඒ මගේ ආත්ම වෙන්නේ, ඒ මම වෙන්නේ මේ බලය අරමුණට ගන්න එක. එහෙනම් මේ බලය භාවිතා කිරීමේ ප්‍රවණතාවය අපි දකින්නේ ප්‍රතික්‍රියා දක්වීමක් විදිහට. මේ හැම බලයක්ම ප්‍රතික්‍රියා දක්වීමක් තියෙන්නේ. ඔය ඒබඳු තාඩනයකට පීඩනයකට ලක්ෂ්‍ය කෙනෙකුත් අපි මේකට නිකන් ඉන්න හොඳ නෑ නීති මේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා ප්‍රතික්‍රියාවකට යනවා. නමුත් මේ හැමතැනදීම නොතේරෙන පුද්ගලයාට මේව පාවිච්චි වෙන එක අපිට නවත්තන්න බෑ. මීට වඩා හොඳ බලයක් තථාගත බුදු පියාණන් වහන්සේ නිර්දේශ කරලා තිබෙනවා. අපි ඒකයි හොයාගන්න ඕන. ධර්ම දේශනාව මම ගත්තේ ඔය ලෞකික බල පාවිච්චි කරන්න එපා නරකයි කියන්නේ එහෙම නෙමෙයි. මේ වෙනුවට තථාගතයන් වහන්සේ ඔබ වෙනස් කරලා ඔබේ ස්ත්‍රී පුරුෂ භාවයේ ගිහි පැවිදි භාවය වෙනස් කරලා නෙමෙයි ඔබගේ චින්තනය වෙනස් කරලා කාටවත් කරදරයක් සිදු වෙන්නේ නැති, පරලෝදී අපාගාමී වෙන්න සිදු වෙන්නේ නැති, මානසික දුක් විඳින්න සිදු වෙන්නේ නැති වෙනත් බලයක් මේ ජයග්‍රහණ ප්‍රශ්න ගැටළු ජයග්‍රහණය කර ගැනීම සඳහා භාවිතා කරන්න කියන එක තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. මොකද්ද මේ අන්තිම පදේ මම තවම කියවේ නැහැ. කන්ති බලා සමන බ්‍රාහමනා ඒ කියන්නේ සමන බ්‍රාහ්මණ කියන වචනෙන් අපි වර්තමානින සාමෙන් වහන්සලා විතරක් කරන් හරියන්නේ නැහැ. ඔය ශ්‍රමණක් සහ බ්‍රාහ්මණ කියන දෙක බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ ඇඳුම් මාරුවකට වඩා කලබල නොවන තැන්පත් සිතක් ඇති කියන අර්ථයෙන්. ඒ වඳු தත්වයටපත් වුනහම අර අනිකුත් බල Tamanta අපහු දුක් විපාක වෙනක් දෙන්නා වූ බල බවටපත් වෙන බව තේරෙනවා. එහෙනම් තමන් බලයක් පාවිච්චි කරන්න ඕන තමන්ට ආපහු දුක් විපාකයක් ගෙන දෙන්නේ නැති එකක් විදිහට. ඒ නිසා ඒකට පැහැදිලි කරවා දන්නේ, වදාරන්නේ කාන්ති නැත්නම් ඉවසීම. අන්න අපට මේ සූත්‍ර දේශනාව තුළ එහෙමනම් අපි දන්නේ නැති වෙනත් බලයක් උන්වහන්සේ අපේ අතට දෙන්න කල්පනා කරනවා. නමුත් මේ බලය ගත හැකි වන්නේ සුදුසුසන් සඳහා පමණයි. ඔබ ඒ සඳහා සුදුස්සෙක් වෙන්න වෙනවා. ඒ සුදුසුකම් පරීක්ෂණයේදී ඔබට ස්ත්‍රී පුරුෂ හෝ ප්‍රභූභාවය ප්‍රභූ නැතිභාවය හෝ මේ වගේ මේ සුදුසුකම් බලන්නේ නැහැ. ඔබට මේ තථාගතයන් වහන්සේ වදාළ දෙය මනවින් තේරුම් ගන්න පුළුවනිද මේකේ සිදුවෙන්නා වූ අවඩ තේරුම් ගන්න බලවන්ත. දැන් ඉහත සඳහන් කළා වූ බල හතේම තථාගතයන් වහන්සේ අයහපත් විපාක පෙන්වාවේ. අන්න එහෙම අයහපත් විපාක දෙන්නා වූ බලයක් පාවිච්චි කරන්න තමයි ධර්මය නොදන්නා පුද්ගලයා Taman මුහුණ දෙන ගැටලුවකදී Tamanගේ කාලය දානේ ශ්‍රමය කැප කරන්නේ. එනම් තථාගතයන් වහන්සේ වදාරනවා එතෙන්ට කන්ති බලය පාවිච්චි කරන්න කියන එක. කන්ති පරමන් තපෝ තිතික්කා කියලා සඳහන් කරනවා කන්ති මාර පාරමිතාව කියලා පෙන්නනවා වචනවල ගත්තහම ඒක ඔය ඔය තරම් ලේසියෙන් කරන්න බෑ. දැන් යම් කිසි කෙනෙකුට පාඩුවක් වුණාම මේ මොහොතේ ඔහුට කේන් තියෙනවා. යම් කිසි කෙනෙක් දෝෂ දර්ශනයට ලක් වුණාම ඒක බාර අරගෙන Taman කිපිලක් කිපෙනවා. එතකොට මේ හැඟීම් ඇවිස්සීම කියන එක තුළ Tamanගේ සැබෑ ස්වභාවය ඉවත් වෙලා ගොස් ඒ හැඟීම තමා බවට පත් වෙනවා. ඒක තමයි තේරුම් ගන්න ඕන කාරණාව. කයෙන් මම කියන කතාවක් නෙමෙයි මෙතන පෙන්වන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරවාදී හැඟීම උත්සන්න වුණාම ඒ හැඟීම තමයි බුදුරජාණන් වහන්සේ මම කියලා පෙන්වන්නේ. එනම් මම මගේ මගේ ආත්ම නම් වූ පුද්ගලයා ඒ සඳහා තවන්න තියෙන අවියන් අය පීඩණයට ලක් කරන්න රිදවන්න භාවිතා කරනවා. එහෙමයි අපිට තේරුම් ගන්න ඕන. ඒ සම්බන්ධයෙන් එහෙම සිදුවෙන එක වළක්වන්නත් බෑ. නොතේරෙන නිසා. නොතේරෙන අය අතින් එහෙම සිදුවෙන එක පාලනය කරන්නත් බෑ. නමුත් තථාගතයන් වහන්සේ මෙබඳු ඉරණම් වලට යම් පුද්ගලයෙක් වහන දුන්නොත් ඒ සඳහා ජයග්‍රහණය කරන්නට අර කියන ක්ලේශ සහගත සසරගත බන්ධනයන් බලය වශයෙන් පාවිච්චි කරන්න කියලා නෑ. ඒක ක්ලේශ සහගත ඒක ප්‍රවිධම පමණක් විතරක් නෙවෙයි ඒක සසරගත බන්ධනයක් බවට පත් වෙනවා. සංසාරික වශයෙන් අනාගත විපාක දෙරස දෙන්නා වූ බන්ධනයක් බවට පත් කරන තමයි මේකට කෙටි කාලින විසඳුම ලබා දෙන්නේ. මෙලෝ වශයෙන් කෙටි කාලින විසඳුම ලැබුණාට පරලෝ වශයෙන් ඔහුට සසරගත බන්ධනයකටත් අහු වෙන්න සිද්ධ වෙලා. නම් තථාගතයන් වහන්සේ එලි කරලා දාලා වූ බලය පාවිච්චි කරන්න පුළුවන් නම් එහෙනම් ඒ තුල සංසාරයට හිමීමේ සංසාරයට ඊළඟ පියවරක් තැබීමේ මෝඩකම ඉතුරු වෙන්නේ නැහැ. අන්න එහෙමයි මේ මේ යුගයට වර්තමානයේට මේ බලාට සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරපු කරුණ මේ අටවෙනියෙන් යොදා ගන්න ඕන ආකාරය තේරුම් ගන්න ඕන. දැන් මේ සඳහා අපිට අපිව විශ්ලේෂණය කර ගන්න ඕන. ඒ විශ්ලේෂණයේදී අපට තේරෙන කරුණක් තියෙනවා. වර්තමාන මොහොත යනු ඕනෑම මොහොතක ඔරලෝසුව තත්පරයක් කොට තිබෙන්නාසේ වර්තමාන මොහොතේ කරන ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වී නොබෙඳී යන දෙයක්. තේරුම් ගන්න ඕන. ක්‍රෝධය නැත්නම් තරහව ගත්තොත්. ඒ වගේ තවත් ඒ වගේ හැඟීමක් ගත්තොත් ඒ හැඟීම තමයි මේ මොහොතේ පාවිච්චි වෙන්නේ. ජයග්‍රහණය සඳහා අන්හස දීම සඳහා පරිගැනීම සඳහා නැත්නම් සිදුමක් සඳහා. එතකොට ඒකේ පවතිනවා අන්තවාදී අදහසක්, අන්තගාමී බවක්. ඔය අගති කියන වචනයක් පාවිච්චි කරන්නේ. ගති කියනවා පාරට අගති කියනවා නොමගට. එහෙනම් මේ ඉහත බලවලදී යම් යම් පුද්ගලයන් තමන් සන්තක බලය අගතිගාමීව පාවිච්චි කරනවා. අන්න එතන තමයි මේ කරුණ ඔබට තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. නමුත් තථාගතයන් වහන්සේ වදාරනවා සතර අගතියට නොයන්න. ඒක කර්මක්ලේශයක්, ඒක ක්ලේශ කර්මයක්, ඒක සසරගත බැඳීමක්. දැන් මේ සමාජය සමග ජීවත් වීමේදී මේ වෙනුවට වෙනත් භාවිතා කළ යුතු බලයක් තථාගතයන් වහන්සේ තථාගත ශාස්ත්‍රයෙන් සඳහා එලි කරලා තිබෙනවා දේශනා කරලා තිබෙනවා. ඒක තමයි කාන්ති බලා කියලා පෙන්වලා තිබෙන්නේ. ඒක අයිති වෙන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට කියලා තිබෙනවා. එතකොට කොහොමද අපි සමාජයට එක ගලපන්නේ? ඒක ගිහි සමාජයට අයිති නැහැ කියලා කියන්න ඕනද? නෑ එහෙම නෑ. ඒක මේ සිතෙහි ඇවිස්සෙන සුළු හැඟීම් ඇවිස්සුනහම අසක් සක්‍රිය වී විසමාචාර ගති පැවතුම් ඇති කරගන්නට තියෙන ඊට කඩ වැඩි බව තේරුම් අරගෙන ඒවා මරා දමා ශාන්තිය නිවසීමෙන් මේ ප්‍රශ්න වලට මීට වඩා හොඳ විසමක් තියෙනවා කියන ඒකායන සත්‍ය තේරුම් ගත්ත පුද්ගලයාට මේ අවිය මට යහවතක් වෙන පිණිස නෙවෙයි කටයුතු කරන්නේ අයහපතක් වෙනසයි කියලා මේ කෝද බලා හැම ගත්තාම එහෙම තේරෙනවා. ඒවෙන් සිදුවෙන්නා වූ යහපතට වඩා අයහපත වැඩි කියලා. මේ පිළිබඳ විවිධ තොරතුරු කතාන්තර අපි සතුව පවතිනවා. නැවත එකක්වත් ඔබ විදිහින් ඉදිරිපත් නොකර ඔබ කල්පනා කරගන්න කෝදේ නැත්නම් මේ කිසිම කියන එක ජයග්‍රහණය සඳහා අවියක් වශයෙන් භාවිතා කිරීමද ලෝභ දියුණුවටදපත් වෙන්නේ පරිහානියටදපත් වෙන්නේ කියන එක තේරුම් ගන්න. ඒ නිසා මා දකින්නේ මේ හැම එකක්ම හැඟීම් වලට වසගවි ධර්මයට පිටින් යාමක් විදිහට. නමුත් පුතග්ජන පුද්ගලයාට ඊට වඩා දෙහාට දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපට මේ තුල මේ ක්‍රියාත්මක වෙන ධර්මයේ ධර්මතාවය තුල බුදුන් වහන්සේ ලිකලා වූ ධර්මයේ ක්‍රියාත්මකද හැටි තේරුම් ගන්න පුළුවන් නේද? ධර්මයේ හෝ අධර්මයේ. එතකොට අපි තථාගතයන් වහන්සේ වදාළ මාර්ගය වෙනුවට අගතිගාමී මාව තත්ත්ව රකට තියනවා කියලා තේරෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. ඒක කරගන්න නෙමෙයි කියන්නේ. ඒක කිරීමෙන් සිදුවන හානිය වළක්වා ගන්න සඳහා කන්තිය බලවත් කරන්නේ කොහොමද කියලායි දැනගන්න ඕන කාරණාව. දැන් අපට මේ සඳහා උපයෝගී වෙන්නා වූ දහම් කරුණක් වශයෙන් අප ළඟ සිදුවෙන්නා වූ ක්ෂණික උත්පත්තියක මරණයක ඇතුළත ක්‍රියාකාරීත්වය අපි හඳුනා ගන්න වෙනවා. ජීවිතය මෞකසෙන් බිහිවි ජීවිතාවසානය කියලා කරන එකක් වුණාට මේ පැහැදිලි කරන ආකාරයෙන් ඒ ජීවිතය තුළ පුංචි පුංචි ඒකක පේනවා. ඒකට අපි කියනවා ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කාය නිසා ආදී වශයෙන් උපදින්නා වූ හැඟීම් වලට අනුව අපි මේ ක්‍රියාකාරීත්වය පාවිච්චි කරන ලබනවා. එහෙනම් මේ හැඟීම තුළ අපි ළඟ තිබෙනා වූ බලවේගය කුමක්දයි අපිට අපි පිළිබඳ විශ්ලේෂණයකින් තේරුම් ගන්න වෙනවා. එතකොට එතකොට අපි මේ පාවිච්චි කරන බලය පාවිච්චි කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා ත්‍රිපිටකගත සූත්‍ර දේශනාවල අර්ථයෙන් අරන් බලන්න වෙනවා. එතකොට මේ හැම දෙයක්ම කුමක්ද? ඔබද බලයද පංච උපාදානස්කන්ධයද අන්න පංච උපාදානස්කන්ධය කියන මුලාවේදී මිනිසා මේ තමන් සන්තක මේ හැකියාවන් ආත්මාර්ථකාමී බලයක් වශයෙන් භාවිතා කරනවා නමුත් එවිට වුන් කිසිවෙක් ශ්‍රවණ බ්‍රාහමණ ගණයට අයිති වෙන්නේ නැහැ. අපි හිතමු කිසියම් ආකාරයක එවඳු කෙනෙකුට බලයක් ලැබුණා කියලා. ඔහු ඒ බලය පාවිච්චි කරන්නේ ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්ත වෙලා අගතිගාමීව. ඒ නිසා අන් අයට ඒ සිදුවෙන්නා වූ අයහපත කරදරේ වගේම Tamanටත් ඒකෙන් සසරගත බැඳීමකට හේතු ඉතුරු වෙනවා කියන මේ පාඩුව සිදුවෙන බව මේ බලව පාවිච්චි කරන අය දන්නේ නැහැ. අනේවනම් තථාගතයන් වහන්සේ පැහැදිලි කරපු කරුණු තේරුම් ගත්තම මේක එන්නේ ඇසට කනට නාසයට දිවට කයට එන අරමුණක් වශයෙන්. අරමුණ තුළ සිදුවෙන ක්‍රියාවලිය තමයි රූප වේදනා සංඥා සංකාර පහකට බෙදලා තථාගතයන් වහන්සේ විශ්ලේෂණ කරලා තිබෙන්නේ. එතකොට මේ භාවිතයේදී ඒ රූප වේදනා සංඥා සංකාර පහ පංචස්කන්ධ වෙනකොට පංච උපාදානස්කන්ධ බවට පත් කරමින් අනුන්ට රිදවන්න යන තමන්ට සසරට ඇලෙන්න කාරණේකොත් හදලා තියලා තමයි මේ බලය ක්‍රියාත්මක වෙන්නේ. එවිටේ බලයට කියන්නේ ඒතම් මම ඒසොහං අස්මින් ඒසෝ මේ අත්තා. අන්න අපිට අදාළ තැනට ආවා. සදහම් නොතේරෙන දරුවාගේ පටන් මේ කියන පඬිතයා දක්වා ආයේ මේ කියන බල ජීවිතයේදී පාවිච්චි කරමින් සසරක් රැස් කරනවා ගමනක් රැස් කරනවා ගමනක හේතු තියෙනවා. එනම් මේ බල ඔක්කගේ මොකක්ද තියෙන්නේ? තමාව. අන්න එවිටයි අපිට ඒ බල බල භාවිතය අනුමත කරන්න බැරි එකඟ වෙන්න බැරි ඒ වෙනුවට ඒව භාවිතා නොකිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් වෙනත් අවියක් බලයක් තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. අපි ඒක කොහොමද ගන්නෙ අපේ බලය බවට පත් කරගන්නේ? මේ බලය බවට පත් කරගන්නට මේ පිළිබඳ හදාරන්නේ නැතුව මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න නැතුව බෑ. වර්තමාන සමාජයේ තියෙන බාධාව තමයි මේවා ආගමික වශයෙන් පොත්පත් වලින් පාඩම් කරගත්තාම එතනින් මේ අධ්‍යයන හමාරයි කියලා ඒ පිළිබඳ හොයන්න නැතුව ඉන්න එක. අනතුරුව මේ ඉහතින් සඳහන් කළා වූ බලවලින් එකක් තමයි ඔහු පාවිච්චි කරන්නේ. අර පෘථග්ජන බලය. විනාශකාරී බලය. නමුත් මේ බලය මෙයාම සඳහා කිපීම නැත්තම් ක්‍රෝධය හෝ ඒ බලය මෙයාම සඳහා ඒ බලයෙන් මිදීම සඳහා තමයි තථාගතයන් වහන්සේ බලයක් පාවිච්චි කරලා තිබෙන්නේ. ඒ බලය පාවිච්චි කිරීමේදී ඉදිරියෙන් ඉන්න පුද්ගලයාට කිසියම් ආකාරයක අහිතක් ආඩක් සිදු වෙන්නේත් නැහැ. Tamanගේ පරලොවට දුගතිගාමී වෙන්නට සිදු වෙන්නා වූ හේතුවක් ඉදිරි වෙන්නේත් නැහැ. Tamanට ඊට එහා ගියා වූ උත්තරීතර බලයක් හිමි වෙනවා. එනම් ඒ බල තුලනේ උදව් කරන තතු තථාගත බුදු පියාණන් වහන්සේ අනිත් හතම එක පැත්තකට දාලා අඩු වැඩි වශයෙන් වටිනාකම් දීලා තථාගතයන් වහන්සේ මේ වෙනුවෙන් භාවිතා කරන්න ඕන බලය. ඒ ඒ පුද්ගලයා ඒ තැන්වලද ඉන්නේ භාවිතා කරන්න ඕන බලයක් වෙන්නනවා. මෙහි වැදගත්කම කුමක්ද? ඒ ඒ මොහොතට අපි සිත් රිදවාගෙන කලබල වී බිය වී හැඟීම් විකාශනය කරන්න ගියොත් ඒවා දකින්න හින හැම දිනාටමත් ඔවුන්ගේ කලබල වූ සිත් ඇවිස්සෙන ස්වභාවයක් වෙනවා. ඒවාට සම්බන්ධ නැ හැම දිනාටමත් ඊට පස්සේ සිත් රිද වෙන කාරණයක් බවට පත් වෙනවා. නිසා තථාගතයන් වහන්සේ උදාරනවා ඊට වඩා මේ Tamanගේ ජීවිතයේ මේ වගේ ගැටලු වලදී කුමක්ද ඔබට තියෙන ගැටලුව? ඔබ මවක් නම් ඔබ පියෙක් නම්, ඔබ ගුරුවරයෙක් නම්, ඔබ කොන්දොස්තරවරයෙක් නම් මේ ආදි වශයෙන් කල්පනා කරන්න. එතකොට ඔබට තව ටිකක් එහාට මේ කරුණ වටහා ගන්න ඕන වෙනවා. අන්න අපිට යන්න වෙනවා ධර්මයට ඊට පස්සේ. මේ කාන්ති නිකන් වළංගු නෑ. මේ කාන්තියේදී අර ලෝභ හෝ ද්වේෂ හෝ මෝහ හෝ දුරු වියන්න වෙනවා. මේකට තවත් බලයක් තියෙනවා ඊට පස්සේ. අර අර ආත්මාර්ථකාමී බල වෙනුවට සත්‍තිස් බෝධිපාක්ෂිය වල තියෙනවා සද්දා බල, විරි බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා තවත් බල ටිකක්. අර බල වල හීන කරන්න මෙන්න මේ බල බලවත් කරන්න. එතකොට සද්ධා යන්න නිර්වචනය කරන්නේ නෑ මම බෝධියක් දැක්ක ගමන් උනස් වෙන්න නැගිටින කියන එක. එහෙම තමයි සමාජයේ හිතන්නේ. අධිගම தത്വයට එනකොට තෙරුවන් මනවින් හඳුනාගෙන තෙරුවන් කෙරෙහි පැහැදීමට සද්ධා කියනවා. තෙරුවන් මනවින් හඳුනාගෙන පන්සලේ ඉන්න තුන් පොලක තෙරුවන් නෙවෙයි අපි කතා කරන්නේ තෙරුවන්ට අදෘතයක් ඊට වඩා ත්‍රිපිටකේ තියෙනවා. ඒ තෙරුවන් ඔබට දුක දුක ඔබ දුකින් මුදවනවා කියන මේ පිළිබඳ පැහැදීම තමයි මේ තෙරුවන් කෙරෙහි පැවවීම කියන්නේ. ඒ වගේම ද්වේෂය ඉරියව්වක් අවියක් බවට පාවිච්චි කරලා කටයුතු කරන්න පුළුවෙනි. සිදුවෙන හානිය මෙලොව සහ පරලොව වශයෙන් තමන් සහ තම අන්තත් සහ පර වශයෙන් විශාලයි. එහෙනම් අපට ඒ වෙනුවට එය ඒ ක්‍රෝධය හෝ එහෙමත් නැත්නම් ඇඬීම හෝ එහෙමත් නැත්නම් මේ කිපීම හෝ ආදී කොට ඇති මේ காரணා ආත්මාර්ථය මුල් කොටගත් ප්‍රතික්‍රියා වල බලය බිඳ දාන්න ඒ මොහොතේ බලය පාවිච්චි නොකරන්නට අර පඬිතින් හිතා බලන්නාසේ බෞසතෙන් නැවත හිතා බලන්නාසේ ඔබට වීරිය කරන්න වෙනවා. මේ අනාගත විපාකයේ මේ ක්‍රෝධ බලය නැත්තම් මේ ආත්මාර්ථකාමී බලය අනාගත සතර බන්ධනයක් බව තේරෙනවා නම් ඔබට ඒකෙන් වලකින්ට වීරිය කරන්න වෙනවා. ඒ වගේ ඒබඳු ස්වභාවයන් ඔබ ළඟ තිබෙන්නේ විවෘතවන මේ සැඟවි. අදාළ ශේෂ්ත්‍රයේ කටයුතු කිරීමේදී ඔබට හොරෙන් මේ බලය හිතට එනවා. ඊට ඔබ විකෘති පුද්ගලයෙක් බවට පත් වෙලා ඔබ මාර්යාව විසින් පාලනය කරන එක බවට කෙනෙක් බවට පත් වෙනවා. ඒ අවස්ථාව ඒ සංසුන් ස්වභාවයේ රළු ගොරෝසු බවට පත් වෙන්න යන කාලය පිළිබඳ දැක ගන්නට ඔබට ඔබ ඔබේ මානසික ස්වභාවය වෙනස් කරගෙන ආවේශයකට ආවා. දැන් ඉන්නේ යක්ෂාවේශයෙන් කියලා දැක ගන්න තරම් ඔබට සතිමත්මව තියෙනවා නම් එනම් සතිය විසින් මේක ආපහු ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ සඳහා සමාධි කියන වදනට අයිති බලයකුත් පාවිච්චි කරන්න පුළුවන්. සමාධිය යන්න ධර්මයේ තේරුම් ගන්න නැතුව කෙලෙස් ඈත් කරගැනීම ලබා ගන්නා වූ සංසුන් සිතක් කියන අර්ථයට ගන්නේ නැතුව සද්දාවිරි සති බල පාවිච්චි කරනකොට Tamange පවතින ආ වූ ක්ලේශ ධර්මයන් යම් ආකාරයකට ප්‍රහීන වී යන විට ඇතිවෙන ආ වූ සංසුන් බව. අරක ලෞකික සංසුන් බව මේක ලෝකෝත්තර සංසුන් බව. ඒක බලවත් කරන්න ඕන. ඒකට මේවා නැවත නැවත වැඩිවීමෙන් තමයි බලවත් වෙන්නේ. නිකන් බලවත් වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් පඤ්ඤා පඤ්ඤා කියන පදේ ප්‍රඥා කියන පදේ බුදු සමය ඉතා සීමිත තැනකට යෙදෙන්නේ. ඇති හැටියෙන් දකිනවා කියලානේ පෙන්වන්නේ. ඇති හැටියෙන් දැකීමේදී ක්‍රියා කරන්න අයස්ත්‍රී කුරුසේ ගිහියෙක් පැවිද්දෙක් ආදී වශයෙන් ගන්න බෑ. එය ඒ මොහොතේ ප්‍රසාදයන්ට ගැටෙනකොට ඒ ආශ්‍රයෙන් චිත්තාභ්‍යන්තරයේදී හමු වෙන්නා වූ නොසන්සුන් භාවයේ මුල්කට ගත්ත පංච උපාදානස්කන්ධයක් බව තමන් මේ පංච උපාදානස්කන්ධය මේ කියන කාරණාවලදී ආත්මාර්ථයෙන් භාවිතා කරන්න ගියොත් සතරට බැඳෙන සහ සතර පහළට යන ව්‍යාජ බලයක් පාවිච්චි කරමින් තමන් දුකටපත් වෙන බව තේරුම් ගන්න ඕන නම් දැන් ඒන් සංසිදීව සඳහා පාවිච්චි කරන්න ඕන බල ප්‍රඥා පංචස්කන්ධය ආත්ම වීම නෙවෙයි දැන් එහෙමනම් අපිට මේ කාන්ති පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? එදිනෙදා ජීවිතේ තමන් කරන කියන කටයුතු වලදී මේ තිබෙනා වූ සංසුන් ස්වභාවය වෙනුවට ඔබට නොහික්මුණ නොහැන් නොසන්සුන් වචන රළුව පාවිච්චි කරන්නා වූ ඔබේ ස්වરૂපයේ බැටරි පිටින් බැලුවොත් වෙනස් වෙන ආකාරයේ හැඩයක් පෙනේවි. හැඟීම් වසඟ වීම කියලා කතා කරනවා. හැඟීම් වලට වහල් වීම කියලා කතා කරනවා. දැන් එහෙමනම් එය දුරදිග නොයන්නට ඒ හැඟීම් වසඟව ප්‍රතික්‍රියා දක්වීම කියන කාරණයට ගියොත් ඒක මායාගේ වැඩක් බව සහ මායාට අහුවෙන්නා වූ වැඩක් බවට තේරුම් ගන්න පුළුවන් නම්. ඒ ප්‍රතික්‍රියාව මෙලොව පරලොව වශයෙන් සහ ආත්ම තමන් අනුන් වශයෙන් අහිතකර බව තේරුම් ගන්න පුළුවන් නම්. එයින් තමන්ට සිදු වුණා වූ නිന്ദා වූ මදිකම හෝ නොසලකා හරින්න පුළුවන් නම්. ඒව නොසලකා හරින්න බැරිකම නේ මේ ක්‍රමයට පාවිච්චි කරන්නේ. Taman හීනමානයකට, මදිකමකට, පුංචිමකට පරාජයකට පත් වුනොත් එහෙම ඔවුන් පරාජය කිරීම සඳහා තමයි මේ ආත්මාර්ථයේ මුල් කොටගත් බල පාවිච්චි කරන්නේ. එහෙනම් ඒ බල වෙනුවට මේ බල පාවිච්චි කරන්න වෙනවා. එතකොට අපට ලැබෙන කාලය ගැන හිතන්න වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රය සඳහා පැය 3යි කියලා කාලයක් ලැබෙනවානේ. ඒ වගේ අපට නිමාඩු කාලය කාලයක් හම්බ වෙනවා. නමුත් මෙහෙම දීර්ඝ කාලීනව කාලයක් මෙහි දෙන්නේ වර්තමාන මොහොත පමණයි කාලය දෙන්නේ. ඇසෙන් උපදින, කනෙන් උපදින, නාසයෙන් උපදින, දේවෙන් උපදින, කනෙන් උපදින මොහොත පමණයි කාලය දෙන්නේ. ඒ මොහොත අපි භාවිතයට ගන්න ඕන. අර බල දුර්වල කරන්න. ඉස්ලාම් මොකද්ද තථාගතයන් වහන්සේ මේ මොහොතේ ක්‍රියාකාරීත්වය අපට පෙන්වලා තියෙන්නේ? අන්නේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න නැතුව මේ බල අර බල හීන කරලා මේ බල බලවත් කරන්න ලැබෙන්නේ අපි ඒකට කතා කරනවා මොන හැඟීම ආවත් මොන ඉන්ද්‍රියෙන් ආවත් අරමුණක්ම උකට ගත්තා වූ අරමුණ විඳින්නා වූ අරමුණ හඳුනන්නා වූ අරමුණේ ඇලෙන්නා ගැටෙන්නා වූ ඒ සිදුවීම විශේෂයෙන් දැනගන්නා වූ අරමුණතල උපදින්නා වූ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කර ගැනීම. අන්න අපි ආව තැනට ආයේ. අර පුද්ගලයෝ මේ පංච උපාදානස්කන්ධය තමයි අර විවිධාකාරයෙන් බලයට පාවිච්චි කරන්නේ. අර දරුවාගේ පටන්. දරුවාට ඒක බරපතල පංච උපාදානස්කන්ධ වෙන්න පුළුවන්. අන් අයට ඒක තමයි මේ අන්තිමට භාවිතා වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි බුදුන් වහන්සේ මේ පෘථග්ජනයාගේ බලය කියලා පෙන්වන්න හදන්නේ පංච උපාදානස්කන්ධයේ බලය. පංච උපාදානස්කන්ධයේ බලය පුණ්‍යකාමී නෑ, පාපී පංච උපාදානස්කන්ධ බලය බව නිරෝධගාමී නෑ, තමනුත් සසරට බැඳෙන සොලොයි. එහෙනම් මේ බල පාවිච්චි කරන්න ඔය ඔස්සේ සසරත් හදනවා. දැන් එහෙමනම් ඒ උද්වේග කර ආවේගශීලී බිය වේතු ඡන්දපරසිත මේ අවස්ථාව කල්ප ගන්නකින් උදා වෙනව නෙමෙයි මොහතකින් උදා වෙනවා. ඒ මොහතට අපට නොයිස්සලිමත් නොවි ප්‍රතික්‍රියා දක්වන්නට නොයා මේ මොහත පහු කරන්න. අපට අදාළ වෙන්නේ මේ කන්ති කියන කාරණාව. දැන් ඉවසීමෙන් සැනසීම ලැබේ කියන පදයක් තිබෙනවා. ඉවසන්න ඕනේ කියලා දරුවන්ට උගන්වනවා නමුත් මේ නොසන්සුන් වන මොහොතේ ඉවසන්න කාටවත් බෑ. එහෙනම් ඒ Tamanට අභියෝගයක් වෙන මොහොතේදී ධර්මානුකූලව හිතා බලා. ඒ සිදුවෙන්නා වූ සුළු පාළුවක් තේන්නත් පුළුවන්. ධර්මානුකූලව හිතා බලා අපට පුළුවන්කමක් තිබෙනවා නම් මෙන්න මේ මොහොත අනාගත සසරක් හදන තැන වෙනුවට අනාගත සසරක් නොහදන තැන බවට පත් කරමින් අවසන් කරන්න. කන්දි පරමන් තපෝ තිතික්කා. එමත් සඳහන් කරලා තිබෙනවානේ. ඒ වගේම කාන්තිවාදී ජාතකයේ කාන්තිවාදී තාපසයාගේ අත් කකුල් කෑලි කපද්දි කපද්දිත් මගේ ළඟ තියෙන ශාන්තිය ඉවර වෙන්නේ නැහැ හැම කෙරුවට කියලා තියෙනවානේ. ඒ ඒ ලයේ ජාතක කතාව ළමා කාලේ ගෙවද්දි මම කල්පනා කරුවා කොහොමද ඉතින් රිදෙන්නේ නැතුව ඉන්නේ තරහ එනවනේ ගහනකොට. එහමයි ඒ කාලේ මම හිතන්නේ. කැලි කපනකොට එනම් තරහ එනවා රිදෙනවානේ කොහොමද කොහොමද සාන්තිය? නෑ. සාන්තියටපත් වුණ පුද්ගලයාට එන්න තරහක් නෑ. ඒ සිද්ධියක් වශයෙන් බැලුවොත් එහෙම. එහෙනම් ඔහුට ඒ නිසා ප්‍රතික්‍රියා දක්වන්නට හේතු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් අපිට මේ පුංචි පුංචි ප්‍රශ්නවලදී ඒ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ප්‍රශ්නෙන් පරාජය වෙන එක ප්‍රශ්නෙන් අයවතක් සිදුවන එක වළකා ප්‍රශ්නේ ජාග්‍රහණයක් බවට පත් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වර්තමාන මොහොත ස්කන්ධ පංචකයක් වශයෙන් සලකා ඒට එන දෙය ලෝභ දේශ මොහ වශයෙන් සිතා ඒවට ඉඩ දෙන්න ගියොත් කාන්ති බලය නැතුව යනවා හටගත්ත දෙයක් ස්වභාවයෙන්ම හිතින් නැතිදී ආයතුයි. හටගත් දෙයක් ස්වභාවයෙන් නැතු යාම සඳහා මිනිසා භාවිතා කරන්නා වූ ක්‍රමෝපායන් අතර දෙආකාර ක්‍රමයක් තිබෙන බව. ඔබ ධර්ම දේශනා ශ්‍රවණය කළා නම් ඔබට අහන්න ලැබේවි. ප්‍රථම ක්‍රමය. ඒ මොහොත තමන්ට සසරක් අනාගතයක් හැදෙන ආකාරයට අරමුණේ ඇලී මමත්වෙන් ගෙන අවසන් කිරීම හේවත් අවශේෂ නිරෝධය. අන බුදුන් වහන්සේ පෙන්වන්නේ අර බල අටෙන් හතක්ම මේ අවශේෂ නිරෝධ ආදීන්ගේ බලයක්. එහෙනම් ඔවුන්ට ලකුණු දෙන්න බෑ අපට. දරුවාගේ සිට භෞසත්‍යය දක්වා ප්‍රත්‍යඥ භාවයේ පාවිච්චි කරනවා කියන එකයි එකෙන් කියවෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා ඒ වෙනුවට අන් අය පරාජය කරන්ට යාම වෙනුවට Taman දිනන්ට යාම වෙනුවට මෙය අතහැර දැමේ. ඒ මොහොත අනාගත ඵලයක් උපදින්නා වූ ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැතුව නිමා කරන්නට අවශ්‍ය අවබෝධයකට අපිපත් වෙන්න වෙනවා. එයින් මා කියන්න උත්සාහ කරන ලබන්නේ අපේ වර්තමානයේ නැමැති මොහොත අපි හැඟීම් වසඟව ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් කටයුතු කළොත් නිවසේ වේවා පාසලේ වේවා තැපල් කාර්යාලේ වේවා මහමග වේවා අපි එයින් මාර බන්ධනයට හේතුවක් ඉතුරු කරනවා ඒ අපි බලේ පාවිච්චි කරන්න පාවිච්චි කරන්න එහි කොටස මාරයට ඒ නිසා අපිට ඒ භාවිතා නොකරන්නට කුමක්ද තථාගත ධර්මයේ පැහැදිලි කරලා තිබෙනා වූ නිර්දේශය ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ මම මම මගේ ආත්ම කොට ගැනීම ප්‍රතික්‍රියා නොදක්වන්න යන්න මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවන වෙන්න වෙනවා එයින් සිදුවෙනා වූ පාඩුව ආදී දේවල් දැඩිව නොගෙන එයින් සිදුවෙනා වූ ක්‍රියාකාරකත්වය තුළ අන් අයට සිදුවෙනා වූ හානිය තේරුම් ගැනීම තුළින් නොකිරීම තුළ ඒ සිද්ධිය ප්‍රතික්‍රියා දක්වන්න හේතු ඉතුරු නොකර චිත්තාභ්‍යන්තරෙන් බැහැර වෙනවා. හෙටට ගන්න හේතුවක් ඉතුරු නොකර ඔබට යම් දෙයක් සිතින් බැහැර කරන්න පුළුවනි නම් හෙටට හෝමතු ආත්මයට. ඒ අනුගමන ක්‍රියාකලා අනුගමන ක්‍රියාකලාපය තුළ නැවත නැවතත් නැවත නැවතත් මේ ලෝභ දේශ මොහ හැඟීම් ඇවිදින් ඔබව දවන විට තවන විට අන් අය ඔබලවා පරාජය කරන්න හදන විට මේ මම මේ මග ගිහින් නම් අපට ගැලවීමක් වෙන්නේ නැහැ මේ මේ මේ යෝජනා කරන්නේ අපට මායя විසින් සතරට බැඳෙන පියවර කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ ඒ මොහොතේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මත් නොවි මත් වී කායට වචනට හිතර දෙන ක්‍රියාවලිය වලට මත් නොවි සිටීම කන්ති කියලා කියනවා. ඉවසීම. මොකද්ද මෙතන පාවිච්චි වෙන්නේ? මෙතන පාවිච්චි කරන ගැඹුරු දෙයක්. ඒ තමයි ලෝභයේහි දේශයේහි මෝහයේහි ඊර්ෂ්‍යාවේ අගතිගාමිත්වයේ මමත්වෙන් නොබන අවසන් කිරීම හේවත් අනිත්‍ය. බලන්නකො බුදුරජාණන් වහන්සේගේ ආවිය. ඒක හැම සටනකටම ගැලපෙනවා. එවිදී අර තමන් අමාරු වැටෙන්න හේතුව ඉවත් වෙනා යන අතර අලුතින් අමාරු වැටෙන්න හේතුවක් චිත්ත අභ්‍යන්තරගත වෙන්නේ නැහැ. චිත්ත අභ්‍යන්තරගත වෙන්නේ නැති විට බාහිර සමාජයේ අදාළ සාධක හමු වුණාට චිත්ත අභ්‍යන්තරේ ඉඳලා අපි කතා කරන භාෂාවෙන් නම් මරාගෙන මැරෙන්න හිතනවා කියන උත්සන්න වෙන හැඟීමක් එන්න හේතු සාධක පාදක මූල තත්වයන් නැහැ. ඒක අනුගමනීය දීර්ඝ කාලීන ප්‍රතිඵලාවක් වශයෙන් අපි තෙන්ට එන්න වෙනවා ආදම සිදු වෙනවා නෙවෙයි. අපට සිදු කරගන්න බෑ නෙවෙයි. තේරුම් ගත්ත පුද්ගලයාට මෙන්න මේ කාරණාව. මෙහෙම පුරුදු කරනවටම කියනවා තපස් රකින්නවා කියලා. කාන්ති පරමන්ත පොතේ තික්කාගේ තපස් කියන එකේ තේරුම ඉඳගෙන ඇස් පියාණ ඉන්නවා කියන එක නෙවෙයි. නෑ මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මානයෙන් උත්සන්න වෙන හැඟීම් වලට ඉඩ දීමම සසර ගමන හදලා පාරක්. ඒවා කලණාකරණය කරගෙන ඒවා මියන්ට අරිනවා නම් යලිත් ඔබට හිත රිද ඉදවන්න අනිත් අය රිදවන්න ඕනකමක් පස්සේ කාලෙනේ ඔය හිතට එන්නේ නැහැ. එහෙමයි අනාගත සසර හදන එක නවත්තන්න ඕන. එහෙනම් අපට තේරෙනවා පුද්ගලයේ කිසියම් ආකාරයේ හැඟීමක් දැඩිව ගත්තම මමත් වෙන්න ගන්නවා කියලා කියන්නේ. ඒ ගැනීමට පවද පිනද ධානයද කියලා නෑ. එකයි විශේෂත්වය. එම හැඟීමට වහල් වීම තුල එය මම බවට පත් කරගන්නවා. අන්න එහෙමයි බුදු සමයේ මම ඉන්න තැන මනෙවින් තේරුම් ගන්න ඕන. ඔබ උත්සන්න වෙන කිසියම් හැඟීමකදී ඒ තමයි ඔබේ මම. එවිට ප්‍රතික්‍රියාව දැක්වුවොත් මහා විශාල සමාජයකට ආහතක් අවලක් සිද්ධ වෙනවා. එහෙනම් ඒ මොහොත යලි හෙට දැක්කම උපදින් නැති වෙන්නට නිමා කරන්නේ කොහොමද? අන්න බුදු බුදුන් වහන්සේ උදාළ කාන්ති ප්‍රතික්‍රියා දක්වන්නට නොයා මේ අරමුණ උපාදාන නොවි නැතෙන්ට අරින්න පුළුවන් නම් දිනක් දෙකක් තුනක් හතරක් පහක් කරනකොට ඒකෙ තිබෙනා වූ බරපතලකම නැතුව යනවා. මෙන්න මේ කාරණාව මෙහෙම තේරුම් ගන්න එකම තමයි සුතමේ ප්‍රඥාව සහ චින්තාමේ ප්‍රඥාව කියන කරුණ අවබෝධ වෙලා ඊළඟ ක්‍රියාමාර්ගයට යන්න අවශ්‍ය අවබෝධය ලැබීම කියලා කියන්නේ. එබන්දෙකුට ඒ ක්‍රියාමාර්ගයේ පිළිගනු අනුගමනය කරන අරුණ විට ව්‍යාජ ක්‍රියාමාර්ගයන්ට යන්න බෑ. එවිට ඔහු මේ කියන බල පාවිච්චි කරන කෙනෙක් නම් ඒ පුද්ගලයා මේ බල පාවිච්චි කරන්න පුළුවන්. අන් අයට එරෙහිව මේ බල පාවිච්චි කරමින් තමා දුගතිගාමීත්වය නැමැති වලට වැටෙන්න තමන්ගේ චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු කර නොගෙන ඉවසීමෙන් අතහැරලා දානවා. ඒ ඉවසීමෙන් අනාගතේ මම මෙහෙම දෙයක් කරන්නම් වෙලාවක් ආවොත් කියලා හිතන්නේ නැතුව අවසන් කරන එකට කන්ති කියලා කියනවා නැත්නම් බුදුන් වහන්සේ වදා සංඛාරයන්ගේ අනිත්‍ය බලනවායි කියලා. තේරුම් ගන්න ඕන කාරණාව. එමනම් අපිට මේ කතාව තුළ පැහැදිලි වුණා පෘථග්ජන සමාජය Taman සතු හැකියාවක් පෘථග්ජන භාවය තුළ අන් අය පහත් කරන්න, රිදවන්න, පරිගන්න බලයක් වශයෙන් පාවිච්චි කරනවා. ඒ බලය තුළ පවතිනා වූ හැඟීම් වසඳ වීම අන්තිමට පිනකට අයිති වෙන්නේ නැහැ, පාපයකට අයිති වෙන්නේ. රහසිගතව බැලුවාම මේ පව් කරන්නේ. ඒ බඳු ගැටලුවක් යමෙකුට තිබේ නම් ඒ නීති ආශ්‍රයෙන් විසඳා ගැනීම සඳහා නීති ඉදිරියට යනවා වුණාම ඔහු කෙරෙහි වෛරයෙන් පරිගන්ඩ යාම තුළ දෙගොල්ලොටම හානියක් සිදු වෙනවා. එහෙනම් මෙන්න මේ තමා කියලා කතා කරන්නේ ක්ලේශ ධර්මයන්ගෙන් උත්සන්න වෙන්නා වූ හැඟීම් විශේෂයට. ක්ලේශ ධර්මයන් නිසා උත්සන්න වෙන්නා වූ හැඟීම් විශේෂයට. මේ තමා මේ තමා කියන පදයට අදාළ මේ උත්සන්න ස්වභාවයේ කාන්ති නම් ස්වභාවය තුළ දුර්වල වෙලා යනවා. එවිට එවඳු පුද්ගලයෙකුට සමකාරණයකදීම ඔවුන්ව පාගා දමන්න රිදවන්න මේ කියන අවිභාවිතා කිරීම වෙනුවට ධර්මයේ සාරණ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ එල්ල වෙන සමාජ අටරෝධමට අදාළ චෝදනාවලදී හැම එකක්වත් සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා නොදක්වා නිහඬ වීම තුළින් අදාළ පුද්ගලයෙකුට රිදීමක් අගතියක් සිදු නොවන ආකාරයට මේ ගමන නිමා කරන්න ඔවුන්ට මාර්ගයක් පෑදෙනවා. එතකොට මේ පුද්ගලයා ඇඳගෙන ඉන්නේ සිවුරද සුදු පාට ඇඳුමද කළු පාට ඇඳුමක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඔහු බුදුන් වහන්සේ වදාලා වූ අරමුණ සසර හදන හේතුවක් වශයෙන් ඉතුරු නොකර අවසන් කරන්නට ස්කන්ධ පංචකයේ උපාදාන නොවි අවසන් කරන අනිත්‍ය බලන්න පුරුදු වෙනවා මේක තුළින්. එතකොට එතකොට ඔහු ධම්මස බාදාගත් කෙනෙක් බවට පත් වෙනවා. ඔහු පටිසෝතගාමියෙක් බවට පත් වෙනවා. ඔහුට බුදුන් වහන්සේ සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සබික්කු කියන වචනේ පාවිච්චි කළයි මොන ඇඳුමින් හිටියත්. එහෙම මිනිසාගේ චින්තනය වෙනත් පැත්තකට වෙනස් කිරීම තමයි තථාගතයන් වහන්සේගේ බලය. සදහම් බලය. මේ බලය අත්හදා බලන්න. මේ බලය පාවිච්චි කරන්න අවශ්‍ය අවබෝධය ලබා කර ගැනීම සඳහා ඔබට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම කරුණ පැහැදිලි කිරීම මෙතකින් අවසන් කරනු ලබනවා. ඔබටත් ත්‍රිලක්ෂණීය නිදහම් කරුණු කනුගාමී ප්‍රතිපදාව පිළිබඳ අවබෝධය මුහු පුරා යාමේදී සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සොයන සැනසීම පිණිසත් හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායුකෝ බව හැමදෙනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං